විශාකා මහත්මිය දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. බොහොම වටිනා ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක්. මේ මට ප්‍රශ්න ඥාන සම්ප්‍රයුක්ත සිත් ගැන ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒවා ඥාන සම්ප්‍රයුක්ත කියන්නේ අර ලෞකික සම්මාදිට්ඨිය තියෙන නිසාද දැන් එහෙම නැත්නම් අපිට අර විදර්ශනා හේතුඵල ඥාන හේතුඵල ගැන කල්පනාව තියෙනකොටද ඒව ඥාන සම්පයුක්ත වෙන්නේ. මෙහෙමයි දැන් ඒ ඕනම අවස්ථාවකට අපිට ඥාන සම්පයුක්ත කියලා තමයි කියන්නේ. ඉතින් ඥාන සම්පයුක්ත කිව්වහම ඒ ඥානයේ එක් එක් තරාතිලා හේතුඵල දක්නා යම් පමණකට හේතුඵල දකිනකොට එතනත් ඥාන සංප්‍රයුක්ත සත තමයි ත්‍රිලක්ෂණය දකිනකොට එතනත් ඥාන සංප්‍රයුක්ත සත චතුරාර්ය සත්‍ය දකිනකොට එතනත් ඥාන සංප්‍රයුක්ත සිත පරමාර්ථ වශයෙන් දකිනකොට ඒකත් ඥාන සංප්‍රයුක්ත සිත මේ ඔක්කොම ටික එකවර දකින්න පුළුවන් ඒක වඩාත් ඥාන සංප්‍රයුක්ත සිතයි එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳව දකිනකොට උන්වහන්සේ මාර්ගඥානෙ නෙමෙයිනේ ලෝකය දකින්නේ. එතකොට මාර්ගඥානය ඇති උනේ ඒ බුදු වෙන අවස්ථාවේදී. ඊට පස්සේ උන්වහන්සේට නැවත ඒහා සමාන සිතක් පහළ වෙන්නේ ඵල සමාපත්තියට සමවැදිලා හිටියොත් විතරයි. අනිත් හැම මොහොතකම උන්වහන්සේටත් මේ ලෞකික සිත් තමයි පහළ වෙන්නේ. එතකොට මේ ලෞකික සිත් අතර ඥාන සංප්‍රයුක්ත සිත් වලින් තමයි තථාගතයන් වහන්සේ ලෝකය දකින්නේ. එතකොට උන්වහන්සේට ලෝකය ආවර්ජනා කරනකොට ඇති වෙන ඥාන සංප්‍රයුක්ත සිතයි සරියුත් හාමුදුරන්ට ලෝකය ආවර්ජනා කරනකොට ඇති වෙන ඥාන සංප්‍රයුක්ත සිතයි සාමාන්‍ය රහතන් වහන්සේ නමකට ඇති වෙන ඥාන සංප්‍රයුක්ත සිතයි සෝවාන් පුද්ගලයෙකුට ඇති වෙන ඥාන සංප්‍රයුක්ත සිතයි ප්‍රතඥයෙකුට ඇති වෙන ඥාන සංප්‍රයුක්ත සිතයි ඒ ඔක්කොම ඥාන සංප්‍රයුක්ත සිත් තමයි. නමුත් ඒවැ තරාතිරම ඊටාම පුළුල් විදිහට වෙනස් වෙන්නට පුළුවන්. ඒක හරියට සූර්යාලෝක දැන් ආලෝකය කිව්වහම සූර්යාලෝකයත් ආලෝකය කණාමැදිරියලියත් ආලෝකය. දෙකටම අපිට කියන්න වෙන්නේ ආලෝකය කියලා තමයි. නමුත් ඒ අතර තියෙන වෙනස ඒ වගේ තමයි සාමාන්‍ය කෙනෙකුගේ ඥාන සම්ප්‍රයුක්ත සිතයි තථාගතයන් වහන්සේගේ ඥාන සම්ප්‍රයුක්ත සිතයි ගත්තාම කණාමැදිරියලියයි සූර්යාලෝකයයි වගේ ලොකු පරතරයක් තියෙනවා. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ කොහොම හොඳ උදාහරණයක්.